නමෝ තස්ස භගවතු හරහතෝ සම්මා සම්බුද්දස්ස. අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් සැකසෙන වර්තමානය. ඇයි මේ කාරණාව අපි විශේෂයෙන් අද සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ කියලා කිව්වොත් ගොඩාක් තපස්වරු ඵලය වෙනස් කරන්න උත්සාහ කරනවා. වර්තමානය තුළ Tamanට ඕන පරිසරය ඒ සුදුසු ප්‍රදේශයේ සකසා ගන්නවා. විශාල වෑයමක් දරනවා. හැබැයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මනාකොට තේරුම් ගත් ආර්ය ශ්‍රාවකයා ඵලය වෙනස් කරන්නේ වර්තමානයේ Tamanට ඕනෑ විදිහට සකසගන්නෙත් නෑ. මක්නිසාද ඒ ශ්‍රාවකයා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් Tamanගේ වර්තමානයේ සකස ගන්නවා. මෙන්න මේ කාරණාව අපට ගොඩාක් වැදගත් වෙනවා සාකච්ඡාවට භාජනය කරන්නට. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අපි අනන්ත අප්‍රමාණ කරුණු කාරණා සාකච්ඡා කරලා තිබුණත් අපි මේ ජීවත් වෙන වර්තමාන මොහොත අපේ නිවීම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් සැකසෙන බව අපි දැනගෙන හිටියේ නෑ යමෙක් අපි දිහා රාගෙන් නොබලන්නට නම් අපි ඕන් දිහා රාගෙන් නොබැලිය යුතුයි අපගේ කන් වලට යහපත් දේ ඇසෙන්නට නම් අනිත් අයගේ කන් වලට අයහපත් දේ නොකිය යුතුයි හැමෝම අපට යහපත් දේ කරන්නට නම් අපි ලෝක සත්වයාට යහපත් දේ කළ යුතුයයි. අපි ගැන මිනිස්සු අකටයුතු දේවල් නොසිතන්නට නම් අපි ලෝක සත්වයා පිළිබඳව අයාපතක් නොසිතිය යුතුයයි. මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ කමඨාන යම් කිසි කෙනෙක් වඩනවා නම් පුරුදු කරනවා නම් එයා අතීතයට පාර දෙන්නෙත් නැහැ අනාගතය අලංකාර කරන්නෙත් නැහැ එයා වර්තමානය යහපත් කරනවා. වර්තමානයේ තුල තමන්ගේ නිවීම නිර්මාණය කරනවා. එහෙනම් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල මොනතරම් කරුණාකාරණා දැනගෙන හිටියත් අපේ වර්තමානය අපට හදාගන්න පුළුවන් කියලා අපි දැනගෙන හිටියේ නෑ. දැන් අපට අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවා මේ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් අපේ වර්තමානය නිර්මාණය කරන්න. වර්තමානයේ 100න් ඉන්නවා නම් තමයි අපගේ කර්ම අපට පාර නොදෙන්නේ. අපේ දුක තුනී වෙන්නේ. දුකෙන් නිදහස් වීමට අපට හැකියාව ලැබෙන්නේ. එහෙනම් අපි ලෝකේදී බකින් දකිනකොට අනේ මේ මිනිසයා දුස්සීලයි. මේ මිනිස්සු හරි නපුරුයි. මේ තුල් මේ මිනිස්සු තුල සීලයක් නැහැ. මේ කට්ටිය හරි දුෂ්ටයි කියලා අපි දකිනවා නම් ඒ කෝණෙමයි මිනිස්සු අපට දකින්නේ. ඒ කෝණෙමයි මිනිස්සු අපි දිහා බලන්නේ. අපි කුමක් ලෝකෙට දෙනවද? ඒ දෙයම තමයි අපි ගනු ලබන්නේ. යමෙක් යම්කිසි ගසකින් ඵලයක් නෙලා ගන්නවා නම් ඒ නෙලාගත් ඵලය අර ගසෙන්ම අරගත් එකක් නේද? ගසේ ඵලය ඒ ගසේ ස්වરૂපය ගන්නවා වාගෙම අපි කුමක් දෙනවද ඒ දෙයම ඒ විදියටම නැවතලා හම්බෙනවා කොස්සටයක් පැල කළාම කොස් ගෙඩියක් හම්බෙනවා වාගේ පොල් ගෙඩියක් පැල කළාම පොල් ගෙඩියක් හම්බෙනවා වාගේ අපි කුමක් පැල කරනවද ඒක තමයි අපිට නෙලන්න හම්බෙන්නේ එහෙනම් අපි ගත කරන තපස් ජීවිතය කුල අපගේ සම්මා දිට්ඨියේ අනන්ත ප්‍රමාණ දෝෂ තියෙනවා අපි මේ සම්මා දිට්ඨිය තුළින් අපි යම් කිසි දෙයක් දකිනවා නම් ඒ දකින දේ තමයි ලෝකෙන් අපිව දකින්නේ. එහෙනම් අපි මේ ලෝක සත්‍යයක් පෙරේ යහපත් දේ දකිනවා නම් මිනිස්සු අපේ කොච්චර හඩුපාඩු තිබුණත් අපේ යහපත් දේ දකිනවා. අපි මිනිසුන්ට ප්‍රශංසා කරනවා නම් අපි මිනිසුන්ට ආශිර්වාද කරනවා නම් ඒවා ඒ කන් වලට ඇහෙන නිසා අපේ කන් වලටත් ඒ ආශිර්වාද ඇහෙන්න පටන් ගන්නවා සුබ වචන මිනිස්සු අපට කතා කරනවා. යාපත් වචන වලින් අපට සංග්‍රහ කරනවා. හේතුව අපි ඒගොල්ලන්ගේ කන් වලට ඇහෙන්න සැලසුවේ මේ දේවල් නිසා. මිනිසුන්ට යහපත් දේ කරනවා නම් මිනිසුන්ට යහපත් විදිහට කටයුතු කරනවා නම් ආගන්තුක වත කරනවා නම් භික්ෂු වත කරනවා නම් ගිලන් වත කරනවා නම් ගුරුවරයාට ආචාර්ය වංශයට වත්පිළිවෙත් අපි කරනවා නම් අපිටත් ඒ වත්පිළිවෙත් ඒ විදියටම ලැබෙනවා කවදරි දවසක දෙන දේ ලැබෙනවා ලැබෙන දේ නැවත දෙනවා මේ ධර්මතාවය යම්කිසි තාපසේ කමතක කරනවා නම් එයා ගැන අපට දුකයි හේතුව එයා සංසාරේ අනන්ත ප්‍රමාණ ඉපදිලා දුක් විඳින්න යන කෙනෙක් හේතුඵල ධහම දැනගත්තට මදි හේතුව තුල ඵලයක් ඵලය තුල හේතුවක් දැනගන්නට ඕනේ කුමක්ද මේ ඵලයේ තුල තියෙන හේතුව කියලා බැලුවාම ගාකින් gediyak අපට හම්බ වුණාම දැන් මේ gediy තවත් ගහක් බවට පත් වෙන්නේ නැද්ද? එහෙනම් ගා හේතුව වුණා ඵලය. ඒ gediy ඵලයේ බවට පත් වුණා. දැන් මේ ඵලය නැවත හේතුව බවට පත් වෙලා ඒකෙන් නැවත ඵලයක් අට ගන්න නැද්ද? හේතුඵල ධම කියලා කියන්නේ දංගලක් වාගේ. කොතනින් පුරුකක් ගැලවුණත් දංගල දෙකට කැඩෙනවා. එහෙනම් මේ ධම්වල සම්පූර්ණයෙන්ම පවතිනාසේ මේ හේතුඵල ධාමත් එකින් එකට එකින් එකට ඒකාකාරීව ඒකාබද්ධ වෙලා පවතින්නේ. අපි ලෝකයේ දකින කෝණයෙන්ම ලෝකයා අපි දිහා දකිනවා. අපි ඇසිරෙන විදියටම ලෝකයා අපට ඇසිරෙනවා. අපේ දෙමව්පියන්ට අපි පාර දුන්නාම අපේ දරුවෝ ලොකු වෙලා අපට පාර දෙනවා. අපි අනුන්ගේ දේවල් කඩා වඩා ගත්තාම කවදරි දවසක අපේ දේවලුත් අනුන් කඩා වඩා ගන්නවා. එහෙනම් දාන පාරමිතාවෙන් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ හැමදේම දන් දෙන්න හැමදේම අත්හරින්න යහපත් දේ කරන්න ලෝක සත්වයාට ඇයි එහෙම දේශනා කළේ අපි අනුන්ට දුන්නාම තමයි අපට ලැබෙන්නේ නිවීමට අපි දුන්නාම අපට නිවීම ලැබෙනවා. ඒක අපට හැයෙනවා. ඒ කල්යාණ මිතුර ඇසුර අපට හම්බෙනවා. අපි දිව්‍ය ලෝක සැප සම්පත් බලාපොරොත්තුෙන් දුන්නාම දිව්‍ය ලෝක සැප සම්පත් හම්බෙනවා. නිවන ප්‍රමාද වෙනවා. තරහෙන් දුන්නාම අපට තරහෙන්ම ගන්නත් සිද්ධ වෙනවා. අද අපි මේ ලෝකයේ දුක් විඳිනවා නම් ඒ දුක හැම එකටම හේතුව අපි තුල තිබිච්ච අනාර්ය අෂ්ටාංගික මාර්ගය නේද? රාගයෙන් බැලුවා, ద్వේෂයෙන් කතා කළා, මාන්නයෙන් ඇසුරුණා, ජීවත් වුණා, අසත්පුරුෂයෝ වාගේ කල්පනා කළා. අනවශ්‍ය දේවල් අසભ්‍ය දේවල් ශ්‍රවණය කළා රාගික දේවල් කතා කළා මෙන්න මේ ආයතන අය තුල තිබිච්ච අසත්පුරුෂ ස්වභාවයන් නිසා තමයි අද මේ ලෝකේ හැමෝම දුක් විඳින්නේ අපේ දුකට හේතුව වෙලා තියෙන්නේ මේ නාම රූප නෙමෙයි අපි තුල තිබිච්ච ඒ කෙලස් ටික තමයි අද අපට දුකක් බවට පත් වෙලා තියෙන්නේ අපේ අසත්පුරුෂ ස්වභාවයම අද අපට දුක බවට පත් වෙලා එහෙනම් අපේ ජීවිතය අපි නිවැරදි කරන්න ඕනේ තථාගතයන් වහන්සේ දේශනා කරපු මාර්ගයට අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව යම් කිසි කෙනෙක් තමන්ගේ චරිතය අඩගස්සනවා නම් එයාට මේ ලෝකේ ලැබෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනයන් එයාට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අසුරක් හම්බෙනවා අද අපේ ජීවිතේ අනන්ත අප්‍රමාණ අපට වැරදුනේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි වෙන් වෙච්ච නිසා. සියලු සත්ත්ව අපේ දෙමව්පියෝ කියලා අපි දකිනවනම් සියලු සත්ත්ව අපේ ඥාතීන් කියලා අපි දකිනවනම් සියලු සත්ත්ව බෝධිසත්වරු කියලා අපි දකිනවනම් ඒ කට්ටියත් අපි දිහා දකින අන්න බෝධිසත්වයෙක් කෙනා අපින්ද පාතේ කොමක්ද රාත් බෝධිය පතන පෙර සංසාරේ අපේ ඥාතියෙක් කෙනා අපින්ද පාතේ දාන ටිකක් ඉල්ලා ගන්න හේතුඵල ධහමට අනුව යම් කිසි කෙනෙක් මාර්ගය වඩනවා. ඒ මාර්ගය වඩන හේතුව නිසා ඒ උත්තමයාට කුසල් කරගන්න අපට ඵලයක් පාළ වෙලා තියෙනවා. මිනිස්සු හේතුඵල ධාමෙන් දකිනවා අපිව. එහෙනම් අපි ලෝකය දකින්නේ කෙසේද? ඒ ලෙසයි ලෝකයා අපිව දකින්නේ. අපි ලෝකයට කතා කරන්නේ කෙසේද? ලෝකයට අපට කතා කරන්නේ ඒ විදිහටමයි. ආයතනයකට ගිහිල්ලා අනේ මිනිස්සු මේනවා මේක මේ විදිහට කරනවා මේ ෆෝම් එක පුරවනවා මිනිස්සු වැඩට ඕක කරන්න නේද කියලා සැරට කතා කරලා බලන්න කවදාවත් ඒ ආයතනයෙන් වැඩක් ගන්න හම්බෙන්නේ ඒ නිලධාරිය අපට පක්ෂපාත නැහැ. අපේ වැඩේ කරන්න කවදාවත් ඒ නිලධාරියා උදව් කරන්නේ කතා කරන්නවත් දන්නේ අපිව විඩාවටපත් කරන්න මේ මිනිස්සයා පුළුවන් තරම් අපිට අකටයුතු දේවල් කරනවා. ඇතුල් වෙච්ච ගමන් ඒ උපාසක මාතර තෙරුවන් සරණයි කියලා කියලා අපහසුතාවයක් නැත්තම් මේක ටික පුරවලා දෙන්න පුළුවන්ද? අනේ මාත්‍යා මට මේ වැඩේ කරගන්න ඕනේ මට පීඩ වෙන්න පුළුවන්ද මට අනුකම්පා කරන්න කියලා බැගෑපත් වෙලා බලන්න නියතමානි වෙලා බලන්න කීකරු වෙලා බලන්න යටාත්පාත් වෙලා ඉවසලා කටයුතු කරලා බලන්න ඒ මාත්‍යා වැඩ ටික සේරම කරලා දීලා සමහර විට වාහනෙම ගෙදරට ගින් හරලවයි එහෙනම් අපි පිටත් කරන වචනවලට අනුව තමයි ඒගොල්ලන්ගෙන් අපට වචන පිටත් වෙන්නේ. අපි කුමක් දෙනු ලබනවාද? ඒ දෙයම ගනු ලබනවා. ආර්ය ශ්‍රාංක මාර්ගය තුල අපි මේ ධර්මතාවය වඩන්නට ඕනේ පුරුදු කරන්නට ඕනේ මේ ලබාපු මිනිසත් භවයේ පිරිණිවන් පාන්නට නම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ දෝෂ තියෙනවා. ඒ දෝෂවල ප්‍රතිඵලය තමයි මේ වෙනකොටත් අපි ඉපදිලා ඉන්න මිනිසත් භවය. තාම නිරෝධ වෙන්න බැරි වුණා. තාම රාත් වෙන්න බැරි වුණා. පිරිනිවන් පාන්න බැරි වුණා. ඇයි අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් අපේ වර්තමානයේ සැකසෙන්න අරින්නේ අපේ වර්තමානයේ යහපත් ලෙස සකස අපි අපේ වර්තමානයේ කෙලස ගන්නවා, විනාශ කර ගන්නවා. දකින දකින හැම දෙන කෙනා කෙරේම රාගෙන් දකිනකොට අපි දිහා දකින මිනිස්සුත් රාගෙන් නේද දකින්නේ හැමෝගෙම අඩුව දකින්න දකින්න එහෙම හේතුවක් හැදෙනකොට එහෙම කර්මයක් හැදෙනකොට නැති හඩුවත් මිනිසුන්ට අපිට පේන්න පටන් ගන්නවා නිකන් වාඩි වෙලා ඉන්නකොටත් කිනා බලන්නකෝ ඒ කකා බිබී ඉන්නවා ඒකත් අඩුවක් වෙලා වාඩි වෙලා ඉන්න එකත් අඩුවක් නම් ඉන්න ක්‍රමයක් නැහනේ පින්ඩපාතේ අනේකත් අඩුවක් වෙලා. ඇයි කාටවත් කරදරයක් නැතුව ඉල්ලාගෙන කන්නේ. බලන්නකො මෙච්චර අතපය උඳලා තිබිලත් මේ ඉඳා කන හැටි ඒකත් අඩුවක් වෙලා. ඇයි අපි ලෝකේ අඩුව දකින නිසා අනිත් අයගේ අඩුව දකින නිසා විවේචනය කරන නිසා අපහාස කරන නිසා නිඳා කරන නිසා දැන් මිනිස්සු අපේ අඩුව දකිනවා තනින් තන කල්ලි එකතු වෙලා අපහාස කරනවා නිඳා කරනවා නිකන් ඒ අහිංසක මිනිස්සු සංගය විවේචනය කරලා අපාගාමි වෙනවා බලන්න අපේ අනාර්ය අෂ්ටාංගික මාර්ගය නිසා අපේ දුස්සීල අසත්පුරුෂකම නිසා මිනිස්සු නිකන් අපායට යනවා අපේ දුර්වලකමෙන් ලෝකයේ හැමෝගෙම අඩුව යාපත් ලෙස දකිනකොට අපේ අඩුව මිනිස්සු යාපත් ලෙස දකිනවා. හැමෝටම ප්‍රශංසා කරලා බලන්න මේ ලෝකයේ කවදාවත් අපට බනින්න කෙනෙක් නැහැ. හේතුව එහෙම කර්මයක් අපි හදලා නැහැ. ඒ නිසා එහෙම ඵලයක් අපිට නෙලන්න ලැබෙන්නේ මල්ගල් සිටවන්න එපාය. මල් නෙලන්න. ඉතවලා තියෙන්නේ මල් හැදෙන්නේ නැති ගස්. ඒවා කොළ වලින් ගස් හැදෙන්නේ. ඒවා මුල් වලින් ගස් හැදෙන්නේ. කවදාවත් මල් හැදෙන්නේ නැහැ, ගෙඩි හැදෙන්නේ නැහැ. එහෙනම් මල් නෙලන්න, ගෙඩි නෙලන්න අපට එහෙම ඵලයක් නිර්මාණය වෙන්නේ එහෙනම් වපුරන්නට කලින් සිතා බලන්නට ඕනේ කුමක් වපුරිය යුතුද කුමක් කැපිය යුතුද කියලා කල්ැතුව අපි ඒක මනාකොට තීරණය කරන්නට ඕනේ එහෙනම් සසර දුක නම් අපට ඕනේ විමුක්තියටපත් වෙන්න නම් සසරෙන් එතර වෙන්න නම් අපි වපුරන්නට ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ජීවත් වෙන හැම මොහොතක් ගානේ අපි යාපත් ලෙස ලෝකයේ දැක්කා නම් අන්න යාපත් දේ දැන් අපට පේන්න ගන්නවා. බැරි වෙලාවත් Taman සතියක් විතර द्वේෂය පුරුදු කරලා බලන්න. ගස් කොළන් දිහා द्वේෂයෙන් බලලා බලන්න. දහයක දිහා द्वේෂයෙන් බලලා බලන්න. ආරණ්‍ය සේනාසනය යතේ ඉන්න සංඝයා කෙරේ द्वේෂයෙන් බලලා බලන්න. සේරම බඩු මුට්ටු ටික द्वේෂයෙන් පරිහරණය කරලා බලන්න. Tamanට මේ හැම තැනම द्वේෂය පේන්න ගන්නවා. නිතර නිතර රාගය මැනේ කරලා බලන්න ලෝකේ හැමදේම රාගයෙන් පේන්න පටන් ගන්නවා. ඇයි අපි තුල තියෙන්නේ මොනවද? ඒක තමයි අපට පේන්නේ, අපට දැනෙන්නේ, අපට සිතෙන්නේ. එහෙනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් අපේ වර්තමානයේ සැකසෙනවා මෙන්න මේ කමඨාන අපි හැමෝම වඩන්නට ඕනේ පුරුදු පුහුණු කරන්නට ඕනේ හැමෝගෙත් එක්කම සමගෙන් ඉඳලා බලන්න සාමයෙන් ඉඳලා බලන්න ඒ සාමයේ සමගි අනිත් අයගෙන් අපට අනන්ත ප්‍රමාණ ලැබෙනවද නැද්ද කියලා එහෙනම් අපි දක්ෂ වෙලා නැහනේ අපේ වර්තමානය සකස ගන්න අපි අපේ වර්තමානය සම්පූර්ණයෙන්ම විනාශ කරලා කඩාකප්පල් කරලා පස්සේ වර්තමානයේ මොහොත තුල 100න් ඉන්න උත්සාහ කරනවා අපට ඕන විදිහට පරිසරය හදන්න හදනවා අපට ඕන විදිහට මේ නාම රූප වෙනස් කරන්න හදනවා හැම දේ තුලින්ම අපි අසාර්ථක වෙනවා අපි ඵලය වෙනස් කරන්න ඵලය අරිගස්සන්න කොච්චර වේසුවත් අපට අමතක වුණා අපි මේ වර්තමානයේ අපේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් සකසගත්තේ නැහැ හේතුව නිවැරදිව හදාගත්තේ නැහැ ඒ නිසා ඵලය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ මනාකොට සකසලා දන් දීලා බලන්න පින්ඩපාත යනකොට මනාකොට සකසලා තමයි අපට ලැබෙන්නේ එක තාපසයෙක් හිටියා ඒ තාපසයා පිණ්ඩපාත යනකොට පොල් වලින් අදපු සම්බෝලේ වෙනම හම්බෙනවා කිරියොද්ද පොඩි උරයකට දාලා ගැට ගාලා වෙනම හම්බෙනවා බත් ටික කේල් වලයකින් ඔතලා වෙනම හම්බෙනවා පොළොසේ ඇංජනේ පොඩි කේල් කොලයක තියලා ලණුවකින් බඳලා ඒකත් වෙනම හම්බෙනවා මොකද්ද කියලා බැලුවාම සංසාරේ යා කරපු කර්මය මොකද්ද කියලා අතීතයේ විමසලා බලනකොට පෑදිලිව පේනවා මනාකොට සකසලා පිරිසිදුවට පිළිවෙලට දන් දීපු උත්තමයෙක්යා ඒ නිසා පින්ඩපාතේ පවා එයාට සකසලා පිළිවෙලටයි හම්බෙන්නේ කෙසෙල් ගෙඩිය වෙනම උරයකට දාලා ඔතලාම් වෙන්නේ කිසිම ව්‍යංජනයක් ඒ කෙසෙල් ගෙඩියේ තැවරෙන්නේ හේතුව ඒ තරම් සකසලා මිනිස්සු දෙන්නේ තවත් තාපසයෙක් හිටියා. ඒ තාපසයා පිණ්ඩපාතේ ගියාම අයිස්ක්‍රීනුත් හම්බෙලා, යෝගට්ටුත් හම්බෙලා, ඒ මනුස්සයාට කළු දොඩලුත් හම්බෙලා සේරම ටික එකට දාලා, ඒ බත්තලිය දැක්කාම, ඒ පාත්‍රය දැක්කාම මේක වළඳන්නේ කොහමද කියලා වාඩි වෙලා හිත හදන්න වෙනම කමටාණක් වඩන්න වෙනවා. හේතුව ඒ තරම් අපිලි වෙලා ඒ එහෙනම් බලන්න එකම වීදියේ එකම විදියට දෙනමක් වින්ද පාත යනකොට අර නමට ඒ විදියට හම්බෙන්නත් මේ නමට මේ විදියට හම්බෙන්නත් එහෙනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සම්මා කම්මන්තයේ තිබිච්ච ප්‍රතිඵලයක් නේද මේක යහපත් ඇසිරීම නිසා අටගත්ත ඵලයක් නේද මේක එකම වීදියේ පිණ්ඩපාතේ වඩිනවා. ඉස්සරහේ වඩින ස්වාමීන් වහන්සේලාට පිණ්ඩපාතේ ලැබෙන්නේ පිටිපස්සේ වඩින ස්වාමීන් වහන්සේලාට පිණ්ඩපාතේ ලැබෙන්නේ හැබැයි සීවලි මහරහතන් වහන්සේට විතරක් අර මැදින් පිණ්ඩපාතේ හම්බ වෙනවා. මේකත් අර සකසලා දන් දීපු මනාකොට දන් දීපු දාන පාරමිතාවේ ප්‍රතිඵලයක් නේද? කම්මන්තේ වායාමයේ හරියට තිබුණාම ඒ කම්මන්තේ වායාමය මේ ලෝක සත්‍යයෙන් අපිට ලැබෙනවා. අපේ කට හරියට තිබුණාම හරියට වචන කතා කළාම අපිටත් ඒ විදිහටම මිනිස්සු තම තමන්ගේ කටවල් වලින් කතා කරනවා අපි මිනිසුන්ට දොස් කිව්වාම ඒ මිනිසුන්ගේ කට අපට බනින්න ඒ මිනිසුගේ කට නලියනවා නිකන් ඉන්නම බෑ මොනවාරි එකක් බනින්න ඕනේ මොනවාරි එකක් කියන්න ඕනේ අපට නිඳා කළේ නැත්නම් අපහාස කළේ නැත්නම් ඒ මිනිසුන්ට නිඳ යන්නේ මොකද ඒ මිනිසුගේ කට කනවා නිදා ගන්න කලින් අරේ ආන්දුරන්ට වචන දෙකක් දොස් කියලා ඉන්න ඕනේ බලන්න සම්මා වාචාව හරියට වඩපු නැති නිසා ප්‍රියමනාප වචන ලෝක සත්‍යයට කතා නොකරපු නිසා අපිට ලෝකයේ කවදාවත් ප්‍රියමනාප දෙයක් ඇහෙන්නේ නැහැ. ප්‍රිය වචන මිනිස්සු කතා කරන්නේ නැහැ. එහෙනම් අපේ වර්තමානයේ මෙච්චර නරක වචන ඇහෙන්න, විවේචන ඇහෙන්න අපාස වලට අපි මුණ දෙන්න අපි මොනතරම් දේවල් අනාර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් මිත්‍යා වාචාව තුලින් පරුසා වාචාව තුලින් මුසා වාදය තුලින් පිසුනා වාචාව තුලින් අපි කතා කරන්නේ නැද්ද මෙන්න මේ දුර්වලකම් මෙන්න මේ අඩුපාඩුකම් අපි නිවැරදි කරන්නට ඕනේ අපේ ගෝලයට අපි කතා කරලා ආස්පත වංශ ඔබ වහන්සේ විවේකයෙන් ඉන්නවා නම් කරදරයක් නැත්නම් මේ සීවරය ටිකක් හොදලා දෙන්න පුළුවන්ද කියලා දගෑපත් ඉල්ලලා බලන්න ගරු කරලා ඉල්ලලා බලන්න ප්‍රියමනාප වචන වලින් සංග්‍රහ කරලා ඉල්ලලා බලන්න සිවුර විතරක් නෙමෙයි හඳනෙත් හොදලා දීලා උණු වතුර තියලා අපිවත් සම්පාස කරවලා යයි ඒ තරම් එයාගේ සිත ධර්මයෙන් කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් පිරීලා හිතිරෙනවා සතෙකුට කතා කරනවා වගේ සත් කතා කරලා වාලෙකුට වැඩපවරනවා වගේ වැඩපාරලා බලන්න එයා අඳනේ එහෙම නැත්නම් සිවුර ගලේ ගාලා හතරට ඉරලා දෙයි හොදනකොට ඉරුණයි කියලා ඒක නිදාසන කරනකොත් දියයි ඒ සිවුර කවදාවත් අපට පොරවන්න හම්බෙන්නේ නැහැ එහෙනම් අපිද ලෝකෙට දෙන්නේ මොනවද? ඒක තමයි අපට ලැබෙන්නේ ද්වේෂයෙන් යමක් දුන්නාම ද්වේෂෙමයි අපට ඒ දේ නැවත ලැබෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් අපේ වර්තමානයේ අපි නොදැනුවත්වම සැකසෙනවා මේ දේ අවබෝධයෙන් යම්කිසි තාපසේ දැනගෙන ඒක නිවැරදි ලෙස වැඩුවාම ලෝකයට දෙන දේ මට නැවත ලැබෙනවා කියලා දැනගෙන නිවැරදි දේ නැවත නැවත ලෝකයට දෙනවා නම් හැම මොහොතෙම සතර ඉරියව්වෙන් යහපත් දේම ලෝකෙට දෙනවා නම් එයා පිරිණිවන් පානකම් එයාට හයාපතක් කියන එකක් කවදාවත් දකින්න ලැබෙන්නේ නැහැ දැනෙන්න ලැබෙන්නේ නැහැ එයාගේ සිතට දැනෙන්නේ නැහැ එයා ලෝකයේ හැමදේම යහපත් දේම භුක්ති විඳිනවා, යහපත් දේ රජ කරනවා. අද අපේ ජීවිතයේ මේ තරම් දුක් කම් කටළු ප්‍රශ්න ගැටළු විරසක අයහපත් දේවල් සිද්ධ වෙන්නේ අපි අපේ ජීවිතය තුළ මේ දේවල් ලෝක සත්‍යයට දීපු නිසා මේ දේවල් ලෝක සත්‍ය අතර බෙදාගත්ත නිසා එහෙනම් දැන් අපි අපිව නිවැරදි කරගනිමු. අපේ චරිතවල අඩුපාඩු හදාගමු. රස්සාව කරන කෙනා රස්සාවේ මේ මොහොතේ ඉඳලා දැන් ඉඳලා හම්බෙන හැමෝටම hina වෙලා සුබපතන්න, යාපත් ලෙස කතා කරන්න, ඒ හැමෝගෙම දුර්වලකම් ආක බලාගෙන ඒ යාපත දකින්න, හැමෝගෙම අඩුපාඩු දුර්වලකම් ඉවස ගන්න, දොස් කියන්න එපා, විවේචන කරන්න එපා, නිඳා කරන්න එපා. එහෙනම් අපි විස්රාම යනකම් අපට කවදාවත් දොසක් දෝෂාරෝපණයක් ඇෙන්නේ නැහැ. මිනිස්සු හැමෝම අපට ප්‍රශංසා කරනවා ආශිර්වාද කරනවා අපි ඉන්න දිශාවටත් ගරු කරනවා හේතු අපේ චරිතයට මිනිස්සු ප්‍රියයි අද තථාගතයන් වහන්සේගේ චරිතයට සියලුම දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක මිනිස් ලෝක අපායවල් ගත්තාම යම රජුලෝ සාදු කියනවා මේ පෙරේත ලෝක හැම එකෙම ඇයි මෙච්චර ගරු කරන්නේ තථාගතයන් වහන්සේ ලෝක සත්‍යයට ගරු කළා ඇයි ලෝකේ කිසිම කෙනෙක් තථාගතයන් වහන්සේට විවේචනය කරන්නේ නැත්තේ? තථාගතයන් වහන්සේ මා කරුණාවෙන් කිසිලුම කෙනාට අනුකම්පා කළා කිසිම කෙනෙක් විවේචනය කළේ නැහැ. කිසිම කෙනෙකුට අපහාස කළේ නැහැ, නිନ୍ଦා කළේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරන්ට බනින්න කාටවත් හිතක් පාළ වෙන්නේ මොනතරම් අන්‍යාගමිකයෝ හිටියත් මොනතරම් එක එක මිත්‍යා මතවාදීන් හිටියත් බුදුවරුන්ට බනින්න තරම් ඒ කට්ටියට හිතක් පාළ වෙන්නේ නැහැ. එහෙම එකක් එන්නේ නැහැ. එහෙනම් අද මිනිස්සු අපට විරුද්ධයි, දායකයෝ අපට විරුද්ධයි, සහෝදර සංඝයා අපට විරුද්ධයි, ළඟ ඉන්න ආගන්තුක උපාසක මහත්තයා අපට විරුද්ධයි. ඒ හැමෝම අපට විරුද්ධ වෙලා තියෙන්නේ අපි තුල द्वේෂයේ පටිගය තියෙන නිසා, අපි තාම මිනිසුන්ට විරුද්ධ නිසා. අපි එලා දකිනවා ඒ නිසා මිනිස්සු අපට එලා දකිනවා අපි විවේචනය කරනවා ඒ නිසා අපට විවේචන ලැබෙනවා අපි අපාස කරනවා ඒ නිසා අපි අපාසයටපත් වෙනවා අපි නිඳා කරනවා ඒ නිසා නිඳා ලබනවා අපි මිනිසුන්ගේ දේවල් උදුර ගන්නවා ඒ නිසා අපේ දේවල් ඉදිරෙනවා ලස්සනට ජීවත් වෙන අම්මයි තාත්තයි පුතයි දුවයි අතර අතරට පැනලා දුවගීත වෙනස් කරලා පෑරගෙන ගිහලා කසාද බැන්දාම අපේ දුව පෑරගෙන යනවා කියන කාණ්ඩ දෙයක් නැහැ. කවදාරි දවසක අපේ දුවත් පෑරගන්න කෙනෙක් එනවා. ඒතුව පෑරගත්ත කෙනාගේ දුව අනිවාර්යයෙන්ම පෑරගනු ලබනවා. එහෙනම් අපි හැමෝගෙම ජීවිතවලට කුමන කුමන හානි කරනවද? ඒ හානි අපේ ජීවිතවලට ලැබෙනවා නේද? බල්ලෙක්ගේ කරට ලණුවක් ගැට ගාලා ඒ වතුර කලයට වතුර පුරවලා වතුර ගිල්ලවලා අර සුනා සුනකයා මරනවා අර උපාසක මෑණියෝ එක භවයක බව 500ක් වෙනකම්ම ඒ විදිහටම මරණයටපත් වුණා කියලා අපි අහලා නැද්ද ඇස් දෙක අන්ධ කරනවා චක්කුපාල මහරහතන් වහන්සේ වෙදෙක් වෙලා ඉන්න එක භවයක එහෙනම් චක්කුපාල රහතන් වහන්සේ බිහි වෙනකොටම ඇස් දෙක හන්ද වුනේ නැද්ද අපි කුමක් දෙනවද ඒකම තමයි අපට ලැබෙන්න සැලසෙන්නේ අනේ මේ මුඩුමානට මොන සුවඳල්ද මානුන්ට දෙන්න ඕනේ යවහල්නේ කියලා චේතනාවක් අදනවා අද තථාගතයන් වහන්සේ වස් කාලයේ පුරාවටම යවහල් බුදිනවා නේද එහෙනම් තථාගතයන් වහන්සේ යවහල් වළඳනකොටත් උන්වහන්සේ වැළඳුවේ වපුරපු දේ නේද? උන්වහන්සේට කවුරුත් යවහල් දුන්නේ නැහැ. එදා යවහල් තමයි දෙන්න ඕනේ ශ්‍රමණයාට. සුවඳල් රත්ත්‍යල් පූජා කරන්න සුදුසු නැහැ කියලා එදා හිතපු සිටවිල්ලටම උන්වහන්සේ පූජා කරපු යවහල් ටික තමයි මේ ලැබුණේ. තමන් බුදු වෙලා යවහල් වළඳන්න උන්වහන්සේ කල්ැතුව යවහල් ටිකත් වපුරුවා ඒ බිත්තර වී පැලවෙලා අස්වැන්න කැපිලා බලන්න තථාගත ගෞතමයන් වහන්සේට දැන් ඒ යවහල් වලින් පූජාව ලැබෙනවා මිනිස්සු ලස්සනට උයනවා ඒ වෙලඳු හුයලා කරලා පියලා ලස්සනට පූජා කරනවා අර අස්වැයක් කන්නේ යවහල් තථාගත ලෞතර බුදුහාමුදුරන්ටත් ඒක වළඳන්න සිද්ධ වුණා වපුරපු දේ කපන්න සිද්ධ වෙනවා දීපු දේ ගන්න සිද්ධ වෙනවා ඇයි මේ තපස්වරු මේ හේතුඵල දාම දකින්නේ නැත්තේ එහෙනම් දැන් ඉඳලා අකටයුතු දේවල් නොලබන්න, අකටයුතු දේවල් නොකර ඉන්න. නිന്ദා අපාස නොලබන්න, නිന്ദා අපාස නොකර ඉන්න. අයහපත් විදියට මිනිස්සු අපිව නොදකින්න පිණිස කිසිම කෙනෙක් අයහපත් ලෙස නොදකින්න පුරුදු වෙන්න. අපිව රාගයෙන් නොදකින්න, විරාගයෙන් ලෝකේ දකින්න. අපිව ද්වේෂයෙන් නොදකින්න, අද්වේෂයෙන් ලෝකේ දකින්න. කිසිම දෙයකින් නොබැදෙන්න හැමදේම අනිත්‍යයට පූජා කරලා පුරුදු කරන්න. එතකොට තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපිට වර්තමානයේ අලංකාර කරවන්නේ. ඒ වර්තමානයේ අපට හරි සුන්දරයි. හේතුව ඒක තුල අපේ නිවීම පවතින නිසා. මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපේ ජීවිතය අපි පුරුදු කරන්නට ඕනේ. මේ කමඨාන මේ මොහොතේ ඉඳලා අපි වඩන්නට ඕනේ. අපේ ජීවිතේ අපි අනන්ත ප්‍රමාණ දුක් විඳින්නේ මේ කමඨාන පෙර සංසාරයේ නොවඩපු නිසා. දැන් අපි වර්තමානයේ තුල මේ කමඨාන වඩනවා නම් සතර ඉරියව්වේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු පුහුණු කරනවා නම් ඒකාන්ත වශයෙන්ම අපේ වර්තමානය සතර සතිපට්ඨාණයෙන් අලංකාර වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පරිපූර්ණ වෙනවා. හැම මොහොතක් සක්මන් නිවීමේ මොහොතක් බවට පත් වෙනවා හේතුව ආර්ය අෂ්ටාංගික මාර්ගය අසකන දිවනාසය සමසිතෙන් වැඩෙන්න පටන් ගන්නවා එහෙනම් දැන් ඉඳලා මේ කමඨාන වඩමු දැන් ඉඳලා මේ මාර්ගය අපි පුරුදු පුහුණු කරමු මේ මොහොතේ ඉඳලා මේ කමඨානේ සරණ යමු අපේ දුර්වලකම් අඩුපාඩු නිවැරදි කරගෙන මේ ලබාපු මිනිසත් භවේවත් රාත් වෙලා පිරිනිවන් පාන්න මේ කමඨාන මේ මොහොතේ ඉඳලා සතර ඉරියව්වෙන් පුරුදු කරමු එහෙනම් මේ අනුශාසනාවෙන් මේ කමඨාණෙන් අපි ලබා ගත්තා වූ දැනුම අවබෝධය මේ මිනිසත් භවයේ පුරාවටම සතර ඉරියව්වෙන් පුරුදු පුහුණු කරලා මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පාන්න මේ අවබෝධය මේ දැනුම මේ කමඨාන අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි